tiene නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් යමනෙහි කලේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහා විදුරු නන බලයෙන් අතිතතු වටවා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතුය සම්බුද්ධ රාජ මුනි දුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මං ඒ නැමී වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සෑම විට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම් නැමී වැඳ වැටි සිරසින් නැමී පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම් නමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් සාදු කරුතර මහා සංඝරත්නයෙන් අවසරයි පින්වත්නි මේත වසර 2636 කට පෙර ලුම්බිනි සල්ලුවෙනේදී තමයි අපේ භාග්‍යතුන් වහන්සේ උපන්නේ. උන්වහන්සේ ඒ විපදීම ලබන්න කලින් කොහෙද හිටියේ? තුසිත දිව්‍ය ලෝකේ ඔව් ප්‍රධාන දිවි රාජයා වෙලා ඒ සන්තුසිත එතකොට මේ සන්තුෂිත දිව්‍ය රාජයා චුත වුණාට පස්සේ තව දෙවි කෙනෙක් එන්න ඕනේ. එහෙනම් ඒ දෙවියාගේ නමත් සන්තුෂිතමයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ඒ සන්තුෂිත දිව්‍ය රාජයා වෙලා උපදින්න කලින් කොහෙද හිටියේ? මනුස්ස ලෝකේ. නම මොකද්ද? වෙස්සන්තර. ඒ වෙස්සන්තර ආත්මෙන් පස්සේ සන්තුසිත වෙලා උපන්නා. ඒ මීට අවුරුදු 2600 ගානකට කලින් තමයි මේ ලෝකේ හොඳම යුගයේ තිබ්බේ. ඒ හොඳම යුගයේ මිනිස්සුන්ගේ ජීවිතවල ලොකු දියුණුවක් තිබිච්ච යුගයේ. ඒ මිනිසුන්ට ඉවසීම තිබ්බා. සිහිය තිබ්බා. දැනුම තිබ්බා. හැකියාව තිබ්බා. ඒ කාලේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු පරිසරේ තිබුණා. දැන් මේ කාලේ අපි අපි කියමු අපි ආරාධනා කරනවා කියලා සින්දු ලියලා බුදුරජාණනේ වඩින්න වඩින්න බුදු කෙනෙක් ඉන්නවද? විහිළුව. ඒවා අයි තියෙන්නේ මොනවටද? විහිළු වලට. ඇයි එහෙම කෙනෙක් ලෝකේ ලෝකේ නෑ. එතකොට ඒ කාලේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන මේ කාරණේ මිනිසුන්ට ආවේ කාගෙන්ද? දෙවිවරුන්ගෙන්. දෙවිවරු තමයි මිනිසුන්ට කිව්වේ ළඟදීම බුදු කෙනෙක් පහළ වෙනවා පින් කරන්න කියලා. එතකොට ඍෂිවරුන්ට ඕන වොමනාවක් ආසාවක් ඇති වුණා මේ දෙවරු කවුද කියලා මේ බුදවරු කියන්නේ කවුද කියලා දැනගන්න මනුස්ස ලෝකේ උපන්නොත් බුදවරු ඒ උන්වහන්සේලාව හොයාගන්නේ කොහොමද දෙවිවරු තමයි ලකුණු කිව්වේ. බුදු කෙනෙක් පහළ වුණාම ඔව් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒවෙන් හොයා ගන්න කිව්වා. ඇඟිලි දිගයි කිව්වා. හිටගෙන ඔව් අත් දෙකෙන් ධනිස් දෙක අල්ලන්න පුළුවන් කිව්වා. ඇඟ ඍජුයි කිව්වා. එදා උපන්න වහු පැටියාගේ වගේ විශාල නිල් ඇස් කිව්වා. මේ විදිහට මහා පුරුෂ ලක්ෂණ කිව්වා. මේ ඍෂිවරු ඒව සටහන් කරගෙන ඉගැන්නුවා මෙන්න මහා පුරුෂ ලක්ෂණ මේවා තියෙන එක්කෙනා හොයාගන්න කියලා. તો ඒ වගේ කතාවේ මේ ඉඳිද්දි තමයි දෙවිවරු ගිහින් ඒ දිව්‍ය රාජයාට සන්තුසිත දිව්‍ය රාජයාට ඇරයුම් කළා. කාලෝ යන්තේ මහාවීර උප්ප මහාවීරයන් වහන්සේ දැන් බුදු කෙනෙක් පහළ වෙන්න ලෝකේ පරිසරය තියෙනවා. uppajja mātu kucciyan මව කුසෙහි පිලිසිඳ ගන්නා සේක්වා. සදේවකන් තාරයන්තෝ දෙව් මිනිස් ලෝකයා විතර කරවමින් බුජ්ජස්සු අමතම් පදං අමෘත පදේ අමෘත පදේ කියන්නේ නිවන අවබෝධ කරන සේක්වා පිළිගත්තා පිළි අරගෙන උන්වහන්සේ සුදුසු කාලේ බැලුවා හරි ඇසල පොයේ දවසේ මිට අවුරුදු 2000 ඔව් 630 ගානකට කලින් ඇසල පොයේ දවසේ මහමායා බිසෝන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගත්තා. මහමායා දෙවියන් වහන්සේට එදා ඉඳලා විශේෂ හැකියාවක් ලැබුණා. මොකද්ද? බබා පේනවා. බබත් එක්ක කතා කරනවා. අද කවුරු හරි පින්වන්තෙක් ඉපදිලා <clears throat> කිව්වොත් බබා පෙවුණා අම්මට. බබත් එක්ක මං කතා කරනවා කියලා අම්මා කිව්වොත් ඒ අම්මට මක් වෙයිද? විශ්වවිද්‍යාලෙ එකන් යනවනේ. මේ මොකද්ද වෙලා මේ මේ අම්මට. ඒ තරම්ම අදට ඒක ඒක අද මිනිස්සුන්ට මිනිස්සු ඊට වඩා බියසුලුයි. අද මිනිස්සු හරි බයයි. එතකොට ඉදන් යම්ම කතා කරනවා බබත් එක්ක. එතකොට මව කුසී බබා පිහිටපු දවසේ දරුවා පිළිසිඳ ගත්ත දවසේ සතරවරන් දෙවිවරු ආරක්ෂාවට ආවේ. සතරවරන් දෙවිවරු ආරක්ෂාවට ආවේ. ඔන්න දැන් අම්මා දෙව්දහ නගරයට යන්න මහාමායා බිසෝන් වහන්සේ දෝලාවෙන් දෙවුනා දෙව්දා නුවරට රැගෙන ගියා. අතරමඟ දෙව්දා නුවරත් කපිලවස්තුවත් කියන මැද්දි තමයි ලුම්බිනි තියෙන්නේ. ලුම්බිනි කියලා කියන්නේ මහමාය බිසවගේ මිත්තණියගේ නම. ඇගේ නමින් තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට මාමාය බිසව මේ ලුම්බිනි උයනේ විවේක ගන්න ගියා. අද වුණත් අපි ගමනක් යනකොට විවේක ගන්න තැන් හදාගන්නේ නැද්ද? අපි වගේ පුංචි අයත් කරනවා නම් නේද? අර මහමා බිසෝන් වහන්සේට විවේක ගන්න හැදුවා එතන. එතනට ගියා. බබා සල් ගහක් ළඟට ගිහිල්ලා අත ඉස්සුවා. සල්ලත්ත පාත් වුණා. ආන් ඒ වෙලාවේ බබා ලැබෙන ලකුණු පහළ වුණා. සේවිකාව වටතිර ඇද්දා. සාමාන්‍යයෙන් දරුවෙක් බිහි වෙන්නේ අම්මා කෙනෙක් එක්ක හාන්සි වෙලා ඉන්න ඕනේ. මේ අම්මා හිටගෙන ඉඳිද්දි බබා බිහි වුණා. බෝසත් බබා. ඒ දරු සම්පත මේ ලෝකෙට බිහි වෙද්දී ඉස්සෙල්ලාම අතට ගත්තේ දෙවිවරු. අතට අරන් කියනවා පින්වත් දේවින්නාංශ සතුටු වන සේක්වා මහා පින්වත් පුත්කුමරෙක් ඔබතුමියට ලැබුණා කියලා. මහාමාය දිවින්නාංශගේ අතට ගනිද්දී පොළොව දෙපැත්තෙන් දිය දහරා දෙකක් උඩට නැග්ගා. එක දිය දහරාවක් රස්නේ අනිත් එක සීතල. ඒ දෙකම එකතු වෙලා මේ බබාවයි අම්මවයි නෑ වුණා. ඒ නාලා තමයි බබා ඇවිද්දී. ඒ නාල අම්මගේ අතින් බැස්ස බබා උතුරු දිශාවට පියවර හතක් ගියා. ගිහලා තමයි අත උස්සලා ප්‍රකාශ කළේ මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි. මින් මතු ඉපදීමක් නැත. තවත් දරුවන් ඒ වගේ ඉපදිච්ච ගමන් ඇවිදලා තියෙනවා. සීවිලි කුමාරයාත් එහෙම ඇවිදපු කෙනෙක්. හැබැයි සීවිලි කුමාරයාගේ සීවිලි කුමාරයා මව කුසේ හිටියන්නේ සෑහෙන කාලයක්. දැන් මේකේ හරියටම මාස 10යි. දැන් මේ බබා මිනිස් ලොව උපදිනකොට කපිලවස්තුවේ කපිලවස්තු නගරේ ලුම්බිනි සල්වනේ උපදිනකොට ගයාවේ මේ කොච්චර ඈතද? උරුවෙල් ජනපදේ නේරංජරා නදී අසල ඒ නදියේ නම නේරංජරා මට ඇහෙන සමහර කියන නේරංජනා කියලා. නේරංජනා නෙමෙයි නේරංජරා. නේරංජරා කියන නදිය අසබඩ වනාන්තරයට යාබදව පොළවෙන් මතුවෙන අංකුරයක්. බෝ අංකුරේ මතුවෙනවා. ඇසතු බෝරුක. එදාම මාලිගාවේ අස්වගාලේ ලස්සන සුදු අස්ස පැටියෙක් උපන්නා. කන්තක. එදාම මාලිගාවේ චන්න උපන්නා. කාලුදායි උපන්නා. දෙව්දා නගරේ කුමාරියක් උපන්නා. යසෝදරා ඔය අතරේ මම කියවනේ දැන් ඒ කාලේ මිනිස්යන්ගේ අපි අතර ලොකු වෙනස මොකද්ද? අපි හරි බියසුලුයි. අපි හරි දරුණුයි. හරි මාන්නි. හරි මෝඩයි. මෝඩ නිසානේ මාන්න තියෙන්නේ නේ. සිහිය නැහැ. ඒ කාලේ ඊට හරි වෙනස්. අපිට පින්කමක් විශේෂ දෙයක් මොනාරි වුණාම අපි දෙවිවරු දැකලා නැහැ. දෙවිවරු සමග කතා කරලා නැහැ. ඒක අපිට නිකම්ම සීනයක්. අපි කැමරා අරගෙන හරියට ෆොටෝ ගන්නවා. දෙවිවරු නැහැ. චූටි රවුම් එලි තියෙනවා. අපි මේවා බල බල හා දෙවියෝ දෙවියෝ දැක්කා. අපි හරි මොඩයි. එතකොට එදා රජ්ජුරුවන්ගේ මාලිගාවට දානෙට වඩින්න තාපසතුමා. අසිත තාපසතුමා දවල් කාලේ විවේකයෙන් ඉඳ ගිහින් හිටියේ තවතිසාවට. තවතිසා දිව්‍ය ලෝකෙ තමයි විවේකී ගත කරන්න ගියේ. එකපාරට හරිය අමුතු දෙයක් එදා දැක්කා. දිව්‍යාංගනාව ලස්සනට ගෲප් හැදිලා ඩාන්ස් කරනවා. කොටසක් බෙර ගහනවා කොටසක් වාදන භාණ්ඩ වාදනය කරනවා කොටසක් ගී කියනවා දැන් මේක හරි ලස්සන දර්ශනයක් මේ පුදුම සාගත දෙයක් එතකොට මේ අසිත අහනවා දෙවිවරුන්ගෙන් සුරාසුර යුද්ධයක් වෙච්ච වෙලාවේ අසුරය පෙරදිලා සූර්යෝ දින්නා මේ පමණ උත්සව ශ්‍රීයක් එදා තිබුණේ අද මේ මොකෝ කියලා අහනවා. එතකොට මේ දෙවිවරු කියනවා මේ ලොවට උතුම් මාණික්‍ය රත්නය, මිනිස් රත්නය තුන්ලෝ ජයගන්න මහෞත්මයන් වහන්සේ අන්න ලුම්බිනි සල්ලුවනේ උපන්නා උපන්නා කිව්වා. දෙවිවරු ආරක්ෂාවට හිටියා. එතකොට මේ අසිත මොකද්ද කළේ? සැනකින් මිනිස් ලෝකෙට ආවා. ඒ මහමයා බිස උන්වහන්සේට ගමන යන්න ලැබුණේ ආපහු මාලිගාවට බබාවත් අරගෙන පැමිණියා. අසිත ගිහින් බැලුවා. අසිත මාලිගාවට ගිහිල්ලා රජුරුව හම්බ වුණා. රජතුමනි දරුසිඟිත් එක් ලැබුණා කියලා ආරංචි. එහෙමයි ඍෂිවරයාණනි. දරුසිඟිත් ලැබුණා. මට මේ බබාව දකින්න පුළුවන්ද? එහෙමයි මට පුළුවන් කියලා මේ සිඟිති දරුවාව දෝතට අරගෙන ආවා. මේ දරුවා දුන්න අසිතගේ අතට අසිත දරුවා අරගෙන අර දෙවිවරු කියපු ලකුණු හොයනවා දැන්. මොනවද ලකුණු? මහා පුරුෂ ලකුණු. එක එක අඳුනාගත්තා. මහා පුරුෂ ලක්ෂණ 32ම අඳුනාගත්තා. හඳුනගත්තු ගමන් අසිතට හරි සතුටින් hina පහළ වුණා. සිනා වෙන්න ගත්ත බබා තීතියක්. ඊට පස්සේ කල්පනා කළා මට මේ උත්මයා ඒකාන්තයෙන් බුද්ධත්වයටපත් වෙනවා. බුද්ධත්වයටපත් වෙලා ධර්මය දේශනා කරනවා මට වාසනාව තියේවිද කියලා බැලුවා. වාසනාව නැහැ. ඊට කලින් එයා මැරෙනවා. එයාට ඇඬුණා. එතකොට රජුරුව බය වුණා. රජුරුව ඇහුවා අනේ ඍෂිවරයාණනි ඔබ වහන්සේ ඉස්සෙල්ලා hina වුණා පස්සේ හැඬුවේ ඇයි? රජතුමනි බබාට කිසිම අනතුරක් නැහැ කිව්වා. බබා වාසනාවන්තයි කිව්වා. බබා උතුම් කිව්වා. මේ ලෝකේ සුවපත් කරන බුදු කෙනෙක් මේ ඉන්නේ කිව්වා. මට මේ බුදුරජුන්ගේ බණහන්ඩ වාසනාව නෑ. ඒකයි මං ඇඬුවේ කිව්වා. මේ බබාට නමක් තියන්න ඕන වුණා. ඕන වෙලා අද නම් නමක් තියන්න ඕන මොකද ඕනේ නෑ ඒක. එතකොට බබාට නමක් තියන්න ඕන වුණා. ඕන වෙලා බ්‍රාහ්මණය ගෙන්නුවා මේ බබාගේ ජීවිතේ දිහා බලලා ගැළපෙන නමක් තියන්න කියලා. නම තිබ්බා. මොකද්ද? සිද්ධාර්ථ නම තියලා ඒ නම් තබන දවසේ බබාගෙන අනාවේක කිව්වා. දරුවා ගැන සිඟිති පුතා ගැන අනාවේක කිව්වා. එක්කෙනෙක් කිව්වා එක ඇඟිල්ලක් උස්සලා දැඩි ලෙස මේ කෙනා අනිත් අය කිව්වා ගිහි ගෙදර රඳව ගත්තොත් සක්විති රජ කෙනෙක් කරන්න පුළුවන් සක්විති රජ කෙනෙක් වෙනවා මෙයා. හැබැයි ගීගේ යත්තරියොත් කැලේ ගිහින් මහාන වෙනවා මහාන වෙලා බුදු වෙනවා කිව්වා. ඒක කවුරුද දැන් දන්නේනේ. ඒක දැන් මේ දැන් අපි නම් දන්නවා බුදු කෙනෙක් කියන්නේ කවුද? ඒ කාලේ කිසිදෙයක් දන්නවද? දැන් රජුරු දන්නෙත් නෑ. රජුරු ආශ්‍රය කරේ තාපසවරු. ඉතින් මුකුත් දන්නේ නෑ. එතකොට රජුරු ආශකලේ සක්විති රජ වෙනවා දකින්න. ඊට පස්සේ රජුරු ඇහුවා මේ බ්‍රාහ්මණයන්ගෙන් එතකොට මෙයා ගිහි ජීවිතේ අත්හරින්නේ අත්හරින්නේ කලකිරුණාම කිව්වා. කලකිරෙන්නේ වයසකයි දැක්කොත් මෙයාට ඉපා වෙනවා කිව්වා. එතකොට ලෙඩ වෙච්ච හොඳටම ලෙඩ වෙච්ච අය දැක්කොත් මෙයාට ඉපා වෙනවා කිව්වා. මැරිච්ච කෙනෙක් දැක්කත් ඉපා වෙනවා කිව්වා. එතකොට මෙයා ඊළඟට ශ්‍රමණයන් වහන්සේ නමක් දැක්කොත් පස්සේ යයි කිව්වා. රාජ්‍යරිතු ආයෙමද? එහෙනම් මේව පින්නුම් කරන්න හොඳ නෑ. අපිට ඊට වඩා හරි වෙනස් නේ. එතකොට රජ්ජුරුව මොකද කළේ? මාලිගා තුනක් හදලා දුන්නා. වැස්ස කාලෙට එක මාලිගාවක. පායන කාලෙට තව මාලිගාවක. සීත කාලෙට තව මාලිගාවක. උපස්ථාන කරන්න දැම්මා ලස්සන කුමාරිකාවෝ. අබිරූපී සුන්දර යෝන් කුමාරියෝ තමයි දැම්මේ මාලිගා කුමාරින්න මාලිගාව අත්පතු ගන්න, ජනෙල් පිරිසිදු කරන්න, තිරා දින්න, මල් හදන්න, කුමාරයාට සල්ලු දෙන්න, ආහාර පාන ගේන්න ඔක්කොටම දැම්මේ කාවද? ලස්සන කුමාරිකාවෝ. එහෙම දැම්මේ මේ කුමාරයාව මාලිගාවේ සිත රඳවාගෙන තියාගන්න. ඊට පස්සේ හැමදේම රාත්‍රියට පිරිසක් දැම්ම නටනද නටලා සින්දු කියලා විනෝද කරන්න. දැන් මේ කුමාරයා වැඩිනම් දැන් කුමාරයා දන්නේ මේ මුකුත්. සතුටින් දැන් ඉතින් ජීවත් වෙනවා. තරුණ වයස ආවා. යසෝදරා ලස්සන බිසෝන් වහන්සේ කුමාරිකාව විවාහ කරලා දුන්නා, සරණ පාවලා දුන්නා. වාසය කරනවා. දැන් ක්‍රමක්‍රමයෙන් වයස මෝරනවා. ඔන්න වයස 29 වෙද්දී දෙවිවරු කතා වුණා දැන් හරි කාලේ. දැන් කාලේ හරි. දැන් මේ කුමාරයාගේ සිත මෝරලා ප්‍රඥාව මෝරලා දැන් අපි පෙන්눔 කරමු ඕන දේවා එක දවසක් කුමාරයා උද්‍යාන ක්‍රීඩාවට යනවා. වයසට ගියේ වකුටු වෙච්ච නහර ඉල්පුණු වයසක කෙනෙක් වෙවුල වෙවුල පාර යනවා. කුමාරයා මේක දැකලා හැමතිස්සෙම වාසය කළේ කවුරුත් එක්කද? අර ලස්සන කුමාරිකාවත් එක්කනේ සතුටෙන් හිටි මේක විශේෂ වෙලා පෙවුණා. පෙනිච්ච ගමන් ඇහුවා කවුද මේ? චන්න කවුද කියලා ඇහුවා. කුමාරයාණනි ඔය වයසට ගියපු කෙනෙක් ඕක තමයි අපි කාගෙත් අවසානේ කිව්වා. ඔන්න හිතට වැදුනා. ආය දවසක යද්දී ලෙඩ මල මුත්‍ර ගොඩේ වැටිලා ලෙඩ වෙලා ඇඟපත පුරා තුවාල දාලා කෙන්දිරි ගගා ඉන්න රෝගී දැක්කා. චන්න කවුද අර? කුමාරයාණනි ඔය රෝගී වෙච්ච කෙනෙක්. මේ රෝගී වෙන ස්වභාවය කුමාරයනි මේ අපි හැමෝටම ඕක වෙනවා. කුමාරයා හිතට ගියා. ඊළඟ පාර මලකුණක්. චන්න අර කවුද? කුමාරයාණනි ඒ මැරිලා ඉන්නේ. මැරිලා අපි හැමෝම මැරෙනවා. අපි දැන් අපිට මේවා පේන්නේ නැද්ද? අපිට මේවා පේනවා. හොඳ හොඳටම වයසට ගිය අය පේනවා. අපිට ගාණක් තියෙනවද? වගක් නැහැ. හොඳට ළඩ වෙච්ච අය පේනවා. වගක් නැහැ. මලකුණු පේනවා. අපිට පේනකට මලකුණ බලනවා මලකුණේ මාලයක්වත් දාලා තියනවාද? මුද්දක්වත් තියනොත් ගලව ගන්න. ගානන්නේ මේ සුනාමි එනවා කියන දුවනවා. තව කොටසක් ඒ දුවන පැත්ත අර අනිත් පැත්තට දුවනවා. ගෙවල් පාළු වෙච්ච වෙලාවේ මොනවා හරි ගන්න. කොච්චර වෙනසක්ද? මොකේද අඩුව? අඩු මොකේද? පින නෑ. ඒ ජීවිතේ තේරුම් ගන්නේ පින නෑ මේකෙම අපි බැසගෙන ඉන්නවා මඩේ ඉරිච්ච සත්තු වගේ. පින නෑ. එතකොට ඊළඟ දවසේ දැක්කා ශ්‍රමණයන් වහන්සේ නම හිසරවුල් බාල සිවුරු පොරෝගන පාරි වඩිනවා. අර කවුද කියලා ඇහුවා. කුමාරයාණනි අර කලින් දැකපු ජරාවටපත් වෙන ලෙඩ වෙන මැරෙන ජීවිතයට උත්තර හොයනවා මෙයා කිව්වා. ඒකට සතුටුුණා කුමාරයා. එදා පහු වෙද්දී කිසා ගෝතමී දැක්ක මේ කුමාරයා ශාන්ත ඉරියව්වකින් යනවා කල්පනාව බර වෙලා දැකලා කියනවා නිබ්බුතා නූන සා මාතා මේ මොහුගේ යම් මවක් සිටින්නේද ඕ නිවුණු කෙනෙකි නිබ්බුතා නෝන සෝපිතා මොහුගේ යම් පියෙක් වෙයිද ඔහුද නිවුණු කෙනෙකි නිබ්බුතා නෝන සානාරි යස්සායන් ඊදිසූපති මෙබඳු සැමියෙක් ලද යම් නාරියක් වේද ඕද නිවුණු කෙනෙකි මේ නිවුණු කියන වචනේ අහලා නිවුණා කියන වචනේ අහලා මේ කුමාරයාගේ හිතට සතුටක් ඇති වුණා. තමන් පළඳගෙන හිටපු වටිනා මුතුහර ත්‍යාගය කළා ඇයට. එදා මාලිගාවට ගියා. ගියා විතරයි අර නටන කාණ්ඩි ලෑස්තුණා නටන්න පටන් ගත්තා. කුමාරට කිසි ප්‍රීතියක් නැහැ. කුමාරයා හාන්සි වෙලා හිටියේ එහෙම නිින්ද ගියා. නටන කාණ්ඩ බැලුව දැන් කුමාරයා නේද? අපි මොකටද නටන්නේ? ඒගොල්ලෝ තේමම නිදාගත්ත. කුමාරයට ඇහැරුණා අරය. ඇහැරුණා මේන් දත් කෝරු කනවා. ගොරෝනවා. කුණු කෙල වගුරෝනවා ගොස ගොස ගාලා. කොණ්ඩි අවුල් කරගෙන කහනවා. ඇඟ හූර ගන්නවා. බැලුවාම කුමාරයා දැක්කේ මොකද්ද? සුහුණක් වගේ. කුමාරයා හිතුවා දැන් නම් මම මේ ජීවිතය රැඳින්න ඕන නෑ. මං යා යුතුයි. එදා මගදී කුමාරයාට ආරංචි වුණා පුතෙක් උපන්නා. කුමාරයාගේ කටින් කියවුනේ මොකද්ද? රාහුලෝ ජාතු බන්ධනං ජාතං. මේ රාහුලෙක් උපන්නා. ඔව් බැම්මක් හටගත්තා. හැබැයි ඒ වෙද්දි කුමාරයා ගිහි ජීවිතයේ අත්හරින්න හිතලා ඉවරයි. අවසానයි. කුමාරයා ගිහින් යසෝදරා බිසෝන් වහන්සේ වැඩ සිටියේ තැන ඒ ශාලාවේ දොර අඩවල් කරලා ඇරියා. දැක්කා බිසෝන් වහන්සේ කුමාරයා රාහුල කුමාරයා තුරුළු කරගෙන හොඳටම නිදි. හිමීට ආය වැහුවා පහළ තට්ටුවට ගියා චන්න. අපි දැම්මම පිටත් විය යුතුයි. ඉක්මනින් අසු පිළිල කරන්න කිව්වා. කාන්තකාස්සය පිළිල කළා. එතකොට එදා හරි පුදුම දෙයක් සාමාන්‍යයෙන් පින්වත්නි අස්වැක් යනකොට ටකස් ටකස් ටකස් ගාලා ඒ අස්වැයාගේ අඩිය ඇහෙනවා. එදා අඩි ඇහෙන්නේ පුළුන් වගේ සද්දයක් නැහැ. ඊට පස්සේ ඒ මාලිගාව රැකවල් දාලා තිබුණේ ඒ දොරටු අරින්න බෑ. එදා යද්දී දොර ඇරලා ඇරපු කෙනෙක් නැහැ. එළියට අස්වැ පිටේ එළියට පිවිසුණා විතරයි. අබිනික්‍රම අබිනිෂ්ක්‍රමණය කළා විතරයි. තමන් ඉදිරියේ දිලිසෙන සුබ්‍ර වර්ණ වස්ත්‍රයෙන් සැරසුණු දෙවි කෙනෙක් වගේ කෙනෙක් පෙනී හිටියා. පෙනී හිටලා කියනවා කුමාරයා අනනි ආපහු මාලිගාවට යන්න. ආපහු මාලිගාවට යන්න තව දවස් 7ක් ඉවසන්න. සක්විති මණික පහළ වෙනවා. හතර මානිදානේ පොළවෙන් උඩට එනවා. මේ ලෝකේම ඔබ ලෝක නායකයා වෙනවා. යන්න එපා කිව්වා. කුමාරයෙක් ගණන් ගත්තේ නැතුව පිටත් වුණා. පිටත් වෙලා කෙලීම ගියා වෙන ජනපදයකට යන්න. ඒ ගිහිල්ලා ගංගාවක් ළඟට පැමිණියා. කුමක්ද ගඟ? අනෝමා කියන නදිය ළඟට. ඉන්දියාවේ දඹදිව ගංගා අපේ ගංගාවල් වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. හරි පළල්. වැලි තට්ටු තියෙනවා. එතකොට ඇසල පොය වගේ එනකොට ටික පායලා වතුර අඩුයි. එතකොට මේ ගඟෙන් පහසුවෙන්ම සතෙකුට ඈතර වෙන්න පුළුවන්. නිකන් ඇවිදගෙන යන්නත් පුළුවන්. මේ ගංගාවෙන් ඈතර වුණා. ඈතර වුණාට පස්සේ කුමාරයා කියනෝ චන්න මෙතෙකින් ගෘහවාසයේ අවසන් විය. දැන් ඔබ හැරි යන්න. දැන් මේක තේරුණා කාන්තකට. දැන් කාන්තක කුමාරයාගේ දෙපා ලෙව කකා ඉන්නෝ යන්නේ. එතකොට මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ කාන්තකටත් හිස අත ගාලකෝ දැන් කරන්න දෙයක් නැහැ දැන් මම පිටත් වෙනවා කියලා කුමාරයා මේ දෙදෙනාට පිටත් වෙන්න කියලා තමන්ගේ විමුක්ති හොයාගෙන යන ගමනට ගියා නොපෙනී යනකොට කන්තක කෑ ගහන්න ගත්තා. කන්තක ආශ්‍රයා. කුමා චන්නැමති බොහෝම අමාරුවෙන් ආශ්‍රයව අරගෙන ඒගොඩට ගියා. ගඟේ ඒගොඩට විතර යන්න හම්බුනේ. කන්තක ආශ්‍රයා මැරිලා වැටුණා. ඔහු උපන්න කන්තක නමින් දිව්‍ය පුත්‍රෙක් වෙලා. ඉතින් මේ දැන් අද බලන්න වෙසක් එකට කොහෙද යන්නේ කියලා හිතන එකට අපි යනවා කඩුවෙල. යන්න තැනක් තියෙනවා. එදා සිද්ධාර්ථ කුමාරයා වනයේට ගියේ යන්නේ කොහෙද කියලා තැන නැහැ. කියා දෙන්න කෙනෙක් නැහැ. අහගන්න කෙනෙක් නැහැ. උගන්වන්න කෙනෙක් නැහැ. එහෙම යද්දි තමයි හොයාගෙන යද්දි හම්බ වුණා ආලාර කාලාම උද්දකරම පුත්‍ර. ඒ අයගේ ඉගැන්විල්ලත් උන්වහන්සේ සොයන දේ ලැබෙන එකක් නෙමෙයි අන්තිමට උන්වහන්සේම තීරණය කළා මම මගේ උත්සාහයෙන් වීරියෙන් මේක සොයා ගන්න ඕනේ කියලා ඇවිදගෙන ඇවිදගෙන පහළට ඇවිදගෙන වඩිද්දී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හම්බ වුණා ගයාව පසු කරගෙන එද්දී උරුවේල කියන ජනපදේ ඒ ජනපදයේ මැදින් තමයි නීරංජරා කියන නදිය ගලා බැස්සේ. ඒ නදිය උරුර ජනපදයේ තිබුණ සේනානී කියලා නියම් ගමක්. නියම් ගම කියන්නේ කඩමණ්ඩියේ සහිත ගම. නිකං ගමට කියන්නේ ගෙවල් මණ්ඩිය විතරයි. නියම් ගම කියන්නේ කඩ කඩපොලක් සහිත ගම. එතකොට මේ නියංගමට පැමිණියා. උන්වහන්සේ මේ ප්‍රදේශය දැකලා සතුටටපත් වුණා. මේ හොඳ වැලි තලාව තියෙනවා. පිරිසිදු ජලය ගලාගෙන යනවා. මට මතකයි මේට අවුරුදු 15කට කලින් 15කට 16කට විතර කලින් නීරංජරා නදියෙන් අපි එතර වෙද්දී සීතල වතුර පැහැදිලි වතුර තිබ්බා. දැන් නැහැ. දැන් නදී හිඳිලා. එතකොට උන්වහන්සේ හරි සතුටටපත් වුණා එතන. ඊට පස්සේ ටික ටික උන්වහන්සේ එහෙදි මොකද කළේ? දැන් අපි නම් වනාන්තරයට ගියොත් මොකද වෙන්නේ අපිට? අපි එහෙම දැකලා අපිට සතුටක් ඇති වෙනවා නේ. අපි එහෙනම් නායි හැමතිස්සෙම නායි. ගස්කොලන්, කුරුල්ලෝ මේ එක එක වර්ගයේ සමනලේ මේවා ගැන බල බල ඉඳින්නේ අපි. උන්වහන්සේ කිසි දෙයක් බැලුවේ නැහැ. උන්වහන්සේ බැලුවේම උන්වහන්සේගේ හිතේ තිබුණේ අර දැකපු පෙර නිමිති. ඒ උන්වහන්සේ පෙර නිමිති දැකලාන ගිහි ගෙදරින් එළියට බැස්සේ අතහැරියේ. ඒ නිසා උන්වහන්සේගේ හිතේ හැමතිස්සෙම තිබුණේ මොකද්ද? ලෙඩ නැති. වයසට නැති, ජරාවෙන් නැති, මැරෙන්නේ නැති දෙයක් අත්දකින්න ඕනේ. අපිට හිතෙන්නේ නේ මේක. අපිට හිතෙන්නේ එහෙම දැක්කොත් අනේ මේව නම් දකින්නවත් එපා. බලන්න කොච්චර වෙනස්ද කියලා. අපිට පින්නේ එතකොට ජරා මරණ නැති බව අත්දකින්න ඕනේ මේ ලේසි වැඩක්ද? ඒක හොයාගන්න උන්වහන්සේ මහන්සි වෙද්දී ටික ටික ටික ටික උන්වහන්සේට මොකද වුනේ? උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ප්‍රතිපදාව දුෂ්කර කළා. අසීරු කළා. ටික ටික ආහාර නොගෙන හිටියා. නොනා හිටියා. වතුර පානේ නොකොට හිටියා. ඇඟපත සෝදන් නැතුව හිටියා. ඊළඟට කටු සයනයන් වල සයනය කළා. සෝහනි ගිහින් මිනියොලු හිසර තියාගෙන සැතපී හිටියා. ක්‍රමක්‍රමයෙන් මේ වගේ දුකසේ ජීවත් වෙද්දී උන්වහන්සේ වීරිය ගන්නවා දැන් ජරා මරණ නැතිදී අවබෝධ කරගන්න. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් හොඳටම කෘස වෙලා ගියා. හොඳටම කෘස වෙලා ගියා. අන්තිමට උන්වහන්සේට කුස අත ගාද්දී පිටකොන් දහුණා කියන. ඒක බලන්න කොහොම වෙන්නේ නැද්ද කියලා. අඟපත අත ගාද්දී මවිල් කුණු වෙලා වැටුණා කියනවා. හිස තිබුණේ වේලිච්ච ලබු ගෙඩියක් වගේ කියනවා. ඇස් දෙක යටට ගිලුණා කියනවා. නහරවල් ඉලිප්පී ගියා කියනවා. කළු වැල් පුරුක් වගේ. ඒ එහෙම ගත කරලා උන්වහන්සේට දැන් ඒත් උන්වහන්සේ අතාරින්නේ නැහැ. වීරිය කරද්දී උන්වහන්සේ සිහි නැතුව වැටෙනවා. දවසක් මේ වැල්ලේ නීරංජන නදී ළඟ වැල්ලේ උන්වහන්සේ වැටිලා ඉඳිද්දී එදා අබිනිෂ්ක්‍රමණය කරද්දී අබනිෂ්ක්‍රමණය නොකොට ආපහු හැරිලා යන්න කියපු එක්කෙනා එතෙන්ට ආවා. ඇවිල්ලා කියනවා ඔය මං කිව්වේ ලෝකේ කිසි කෙනෙකුට සූර වීර කෙනෙකුටවත් කවදාවත් ඔබ හොයනදී හම්බ වෙන්නේ නැහැ මං කිව්වේ. දැන් බලන්න ඔබට වෙච්ච කලදසාව. දැන් මෙයා කියන්නේ ඔබට වෙච්ච කලදසාව බලන්න මරණයට තියෙන්නේ 999ක්ම ජීවත් වෙන්න එකයි තියෙන්නේ. එතකොට ජීවත් වෙන්න ඔබට එකයි තියෙන්නේ මරණයට 999ක් තියෙන. දැන්වත් ඔබ ඔය කියන වැඩි ඔය ඔය වැඩි අත්හැරලා දාන්න ඕනෙම නම් පින් කරන්න කිව්වා. එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියනවා නෑ මට මේ කිසි දෙයක් ඕමනා නැහැ. පින් ඕන කෙනෙක් කරගත්තා වේ. මම මේ සඳහා වීරිය ගන්නවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා බලන්දර ගලාගෙන යන නදිය දෙස මේ ශරීරයේ පිසදාගෙන හමන සුලකට අර ජලය ඔව් වියලා දමන්න පුළුවන් කියනවා. ඒ උනාස කාගෙන්වත් ඒ කිසිම දෙයකට සැලුනේ නෑ හැබැයි අන්තිමට උන්වහන්සේට අවබෝධ වුණා මේක හරියන්නේ නෑ මම මේක අත්හරින්න ඕනේ උන්වහන්සේම හිතලා ඒක අතහැරලා ඔන්න උන්වහන්සේට ටික ටික අහු වුණා මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක පොඩ පොඩ පුරුදු කරන්න ගත්තා ඔන්න වෙසක් දවසක් ආවා මීට අවුරුදු 2600කට කලින් ඒ වෙසක් පෝය දවසේ ඒ උදේ සුජාතාව දුන් කිරිපිඬු වළඳා නදියෙන් එතර වුණා නීරංජනාවෙන් එතර වුණා සොත්තිය බ්‍රාහ්මණයා මේ වඩින භාග්‍යවතුන් වහන්සේට කුසතන අටමිටක් දුන්නා උන්වහන්සේ කුසතන අරගෙන මේ වනයේට ඒ නදී අයිනේ ඇවිල්ලා බැලුව හොඳට තියෙන ගහක් මොකක්ද තියෙන්නේ කියලා බැලුවාම උන්වහන්සේ වෙනුවෙන්ම ඉපදිච්ච ගහ. මොකද්ද ඒ? ඔව් ඇත අසතුරුක බෝධින් වහන්සේ. එතකොට වයස කීයද බෝධින් වහන්සේට? වයස 35යි. 35ක සුවිශාල වෘක්ෂයක්. උන්වහන්සේ ඒ එතනදී නදිය ලස්සනට පේනවා. ඒ ඉස්සරහා බෝධිසේවනේ අර කුසිතන අටමිට බිම ඇතුරුවා අපි දැන් ওই මෙට්‍රස් එකක් වගේ අතුරලා ඒක උඩ දෙපට සිවුර දැම්මා. දාලා උන්වහන්සේ එරමිනියා ගොතාගෙන වාඩි වුණා. වාඩි වෙලා උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මාගේ ශරීරයේ ලේමස් වියලී යතොත් වියලීවා සම්මස් නහරයට ඉතුරු වුනොත් ඉතිරි වේවා. යම් පුරුෂ වීරයකින් පුරුෂ පරාක්‍රමයකින් යමක් අවබෝධ කළ යුතුයද ඒ අවබෝධ කරනතුරු මන් නැගිටින්නේ නැහැ කියලා. එතකොට අරයා හිතුවා හොඳයි මන් නැගිටවන්නම්කෝ. කවුද හිතුවේ? ආරිදා බාධා කරපු එක්කෙනා. මෙන්න ටිකක් වෙලා යනකොට බිම්බරක් සේනා දස බිම්බරක් සේනා වෙනවා නැගිට්ටවන්න. උනාස ජීවිතය අතහැරලා ඉවරයි. දැන් හිතුවොත් එහෙම මේ ලේමස් වේලිනවා නම් වේලුණාවේ සමනහරයට ඉතුරුනොත් ඉතුරු වුණාවේ මම නැගිටින්නේ නැහැ කියලා ජීවිතය අතහැරලා ඉවරයි නේ. ජීවිතය අතහැරලා ඉවරයි. එතකොට පේනවනේ මේක සුළුපටු දෙයක්ද? දැන් ඉතින් ඔය දැන් කතා කරු නෑ නෑ මට නම් මේ වෙන භවයක් ඕනේ මේ භවෙ නිවන් දකින්න ඕනේ කියලා මේ විහිළු කතා කියනවා. මේකේ පේනවනේ ඒකේ බරපතලකම. එතකොට ටිකක් වෙලා යද්දී පුදුම විදිහේ බිහිසුණු අරමුණු එන්න පටන් ගත්තා. බියජනක භයානක අරමුණු පේන්න පටන් ගත්තා. වටේ කෑකෝ ගැහිම පටන් ගත්තා. මේ කා කවුරුත් නැති වනයේක. අපිට නිකන් ගේ පිටිපස්සට යන්න බෑ ලයිට් දාන්න නැතුව. යාන්තම් කේල්ලත් කෙල්ලුණත් ඇඟහිරි වැටෙනවා. හයියෙන් දොරක් ගණේලක් වැහුණත් උඩ ගිහින් වැටෙනවා. ඒ වගේ මේ අපි හරීම බියගුලුයි. බියගුලුයි. ඉතින් බලන්න අර මැද්දි මේ බිහිසුන අරමුණ එනවා සෙල්ල වෙන්නේ නැහැ. උන්වහන්සේ සෙල්ල වෙන්නේ නැහැ. ධාරානිපාත වර්ෂා වහිනවා. සෙල්ල වෙන්නේ නැහැ. උන්වහන්සේ ඉස්සරහ සුලිසුලන් හමනවා. ගස්කොලන් ඉදිරියට වැටෙනවා. සෙල්ල වෙන්නේ නැහැ. අන්තිමේදී මෙයා බැලුවා මේක හරියන්නේ ඇයි මේ එකකටවත් සොලවන්න බෑ. ඒ සොලවන්න බැරි, කඩන්න බිඳින්න බැරි අමාරු දෙයට කියනවා දියමන්ති කියලා. දියමන්ති වලට කියනවා වජිර වජ්‍ර කියලා. ඒ ඒ ලෝකෙ කිසි කෙනෙකුට සොලවාලිය නොහැකි ලෙස වාඩි වූ නිසා එතෙන්ට කියනවා වජ්‍රාසනය කියලා. ඒ වජ්‍රාසනයෙන් වැඩ සිටියේ වජිරාසනයෙන් වැඩ සිටියේ කිසි කෙනෙකුට හොලවන්න අන්තිමට මෙයා කල්පනා කළා මේක හරියන්නේ නැහැ. මං කටින් කියන්න ඕනේ. ඒ සිද්ධාර්ථ නැගිටලා යන්න කිව්වා. ඔතන මට කිව්වා. එතකොට උන්වහන්සේ අහනවා ඔබ මෙතනට ආйти වාසිකම් කියන්න ඔබට තියෙන සාකි මොනවද? ආර බිම්බරක් දසමාර සේනාවම කියනවා. අපි සාක්කි දී කිරටත් බලල්ලු සාක්කි අපි සාක්කි එතකොට ආයෙ කියන ඒ නිසා සිද්ධාර්ථ මෙතනින් නැගිටින්න මම නැගිටින්නේ නෑ කිව්වා මේක මං ඉන්න තැන කිව්වා මේක මට අයිති කිව්වා මෙතන අයිති මට කිව්වා ඔබට මෙතන අයිතිය කියන තියෙන සාක්ෂිය මොකද්ද කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ සිවුර පොරවාගෙන හිටියේ උන්වහන්සේ දකුණු අත සිවුරෙන් එලීට අරගෙන පොළොවට තිබ්බ දකුණු අතේ මේ මැද ඇඟිල්ල පොළොවට තිබ්බා. තියලා අහනවා "හේ ධර්ති මාතා දැන් කියන්න මම මොනතරම් දුකක් වින්දාද මෙතනට එන්න? මම මොනතරම් කැපකිරීම කළාද මෙතනට එන්න?" මම මොනතරම් වීරියක් ගත්තද මෙතනට එන්න? මම මොනතරම් දේවල් කළාද මෙතනට එන්න? ඔබ දන්නවා කියන්න කිව්වා. හරි පුදුමයි පින්වත්නි. සාගරේ රැලි වගේ මහා පොළව නටන්න පටන් ගත්තා. සාගර රැලි වගේ මහා පොළොව ඉල්පෙන්න පටන් ගත්තා. මහා මහී කාන්තාව සැලෙන්න පටන් ගත්තා. ඒ මහා පොළොව රැලි නගා රැලි නගා සැලී යද්දී සේනා සහිත මාරයා පෙරදී පලා ගියා. ලෝකේ එක්කෙනා ඉදිරියේ පලා යන්නේ. වෙන කාවත් ඉදිරියේ පලා යන්නේ. එතකොට උන්වහන්සේ දැන් මේ කරදර ඉවරයි. සුවසේ ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා. උන්වහන්සේගේ හිත බොහොම ලේසියෙන් එකඟ වුණා. සමාධිමත් වුණා. පළවෙනි ධානයේට සිතපත් වුණා. දෙවෙනි ධානයේට සිතපත් වුණා. තුන්වෙනි ධානයේට සිත වැඩි ගියා. හතරවෙනි ධානයේට හිත වැඩි ගියා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මම මේ ආපු ගමන මොන වගේද කියලා මම බලන්න ඕනේ. ආපස්සට බලද්දී ඔන්න උන්වහන්සේට පේනවා සන්තුසිත දිවි රාජය වෙලා හිටපු කාලේ. තව බලන්න ඕනේ. උන්වහන්සේට ඔන්න පේනවා වෙස්සාන්තර රජ්ජුරුව වෙලා ඉපදිලා සියලු දේ දන් දීදී විමුක්තිය හොයපු හැටි. උන්වහන්සේ තව බලන්න ඕනේ විමසනවා විමසනවා විමසනවා. කල්ප ගණන් උන්වහන්සේට පේන්න ගත්තා. උන්වහන්සේ ලද විශේෂ ඥානයක් මේක. මේකට කියන්නේ පුබ්බේ නිවාස අනුස්සති ඥානය. පෙර ජීවිතයේ ගත කළ අයුරු සිහි කරන්නා වූ නුවණ ඒ ඥානෙ ලැබුණා උන්වහන්සේට. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මට විතරද මේ ඉරණම තියෙන්නේ මේ ලෝකේ අනිත් සත්වයන්ට මිනිස්සෙන්ට දෙවියන්ට බබුන්ට තිරිසන් සතුන්ට പ്രേතයින්ට නිරිසතුන්ට මේ ඇයට මේක නැද්ද? උන්වහන්සේ සීම සීමස බලද්දී උන්වහන්සේට පේන්න ගත්තා කර්මානුරූපව සත්වයන් චුත වෙනවා. කර්මානුරූපව සත්වයන් උපදිනවා. එහෙනම් අපිත් කලින් ජීවිතේ චුත වුණේ කර්මානුරූපව. මේ ජීවිතේ ඉපදුනේ කර්මානුරූපව. මෙතනින් චුතවන්නේ කර්මානුරූපව. යලි උපදින්නේ කර්මානුරූපව. උන්වහන්සේ දැක්ක සිතක වචනයෙන් පින් කරපු අය දෙවියන් අතර මිනිසුන් අතර ඉපදිලා ඉන්නවා. සිතකය වචනයෙන් පව කරපු අය තිරිසන් ලෝකේ, නිරේ, പ്രേත ලෝකේ ඉන්නවා. උන්වහන්සේ දැක්ක එහෙනම් කර්මාන රූපෝ සත්‍යං චුත වේවි යනවා. කර්මාන රූපෝ සත්‍යං ඉපදෙවි යනවා. චුත්ති උපත පිළිබඳ ඥානය ලැබුණා. චුතුපපාත ඥානය. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා ඇයි මෙහෙම වෙන්නේ? කල්ප ගණන් මේ යන්නේ මක් නිසාද? උන්වහන්සේ එමසා බැලුවා ආත්මයක් නිසා නොවේ. භවයෙන් භවයට යන ආත්මයක් නැහැ. උන්වහන්සේ දැක්කා කර්මානුරූපව මේ හේතු ප්‍රත්‍යයන් සකස් වෙනකොට ඵලය සකස් වෙනවා. හේතු හැදෙනකොට ඵලය හැදෙනවා. හේතු උපදිනකොට ඵලය උපදිනවා. උන්වහන්සේ බැලුවා හේතු උපදිනකොට ඵලය හැදෙනවා. එහෙමනම් මේ හේතු නැති වුණොත් ඵලය නැති වෙනවා. උන්වහන්සේ හේතු දුර්වල කරන්න පටන් ගත්තා. ඵලය දුර්වල වෙන්න පටන් ගත්තා. හේතු සුණු විසුණු කරන්න පටන් ගත්තා. ඵලය සුණු විසුණු වෙලා ගියා. හේතු නිරුද්ධ වෙලා ගියා. එතකොට මොකද වුනේ? ඵලය නිරුද්ධ වුණා. උන්වහන්සේ පටිච්ච සමුප්පාදය අවබෝධ කළා. ඒ Nirodha අවබෝධ කළා. උන්වහන්සේ සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා සම්මා සම්බුදු බවට පත් වුණා. ආසවක්ඛේ ඥානය ලැබුවා. ඒ ආසවක්කේ ඥානෙ ලැබූ බුදුරජාණන් වහන්සේට ඒ බෝධි මූලයේදී දසබල ඥාන ලැබුණා. ඒ බෝධි මූලෙදී අරහත්ත්වයටපත් වුණා. සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. විද්‍යාචරණ සම්පන්න බවටපත් වුණා. සුගත බවටපත් වුණා. ලෝකවිදූ බවටපත් වුණා. අනුත්තර පුරිස ධම්ම සාරථී බවටපත් වුණා. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බවටපත් වුණා. බුද්ධ බවට පත් වුණා. භගවා බවට පත් වුණා. මේ සියලු දේ උන්වහන්සේ බෝධි මූලයේදී ලබා ගත්තේ. දැන් ඔබ හිතන්න නිකන් දැන් මේ කියාපු විදිහේ ජීවිත අවබෝධයක් ලැබුව කෙනෙක් මේ ඉතෙක් මෙතෙක් ඉතිහාසය අපි අහලා තියනවාද? අහලා නැහැ. එතකොට එහෙම උත්මෙක් ගැන ඇහුවාම අපේ හිත පහදින්නේ නැත්තම් ඒක අපේ අඩුවක් නෙමෙයිද? අපේ තියෙන ප්‍රඥාවේ යම්කිසි දෝෂයක්. අපේ නුවණේ දුර්වලකමක්. අපේ කල්පනාවේ අර්බුදයක්. එතකොට අපිට මේම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බලද්දී අපේ හිත පහන් වෙනවා නම් ඒ අපි කල්පනා කරපු විදිය යම්කිසි පදනමක් තියෙනවා. ඒ කියන්නේ හිත පහදින්න කරුණු තියෙනවා. ඒක බුද්ධිමත් පැහැදීමක්. එතකොට පින්වත්නි, ඒ ගෞතම අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ ඒ සතිය පුරා විමුක්ත සුවයෙන් වැඩ සිටියා. දෙවෙනි දවසේ දෙවෙනි සතියේ උන්වහන්සේ අජපාල නුගරුක්ෂේ ළඟට වැඩියා. එතන උන්වහන්සේ වැඩ ඉන්නකොට විමුක්ති සුවයෙන් අර බාධා කරපු පරිදිලා ගිහිපෙ කියන ආයතාවක්. ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානාසීක්වා. ඇයි ඔබ මට පිරිනම් පාන්න කියන්නේ? ස්වාමීන් වහන්සේ යමක් පිණිස උත්සාහ කළාද, වීරිය කළාද, වෙහෙස ගත්තාද එය ලබා ගත්තා. දැන් පිරිනුවන් පාන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මාරය මේ ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස ව්‍යක්ත විසරද විනීත බෞස්ෘත ධර්මදර වෙයිද එතකොට බුදුරජාණන් වහන්සේ ව්‍යක්ත විසාරද විනීත බෞසුත ධර්මදා බවට බලාපොරොත්තුනේ භික්ෂුන්ගෙන් විතරක් නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔබෙනුත් බලාපොරොත්තු වුණා ව්‍යක්ත විසරද විනීත බෞස්ෘත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් වාසය කරන හටගන්නා මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය කරලා සම්මාදිට්ඨිය නගා හිටවන්න පුළුවන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බලාපොරොත්තු වුණා. ඒ පහළ වෙනකන් මම පිරිනම් පාන්නේ කිව්වා. ඊට පස්සේ තමයි මේ සත් සති යැවෑමෙන් මුන්නාන්සේ කල්පනා කළා. නමුත් මම මේ ධර්මයේ දේශනා කරන්න ගියොත් මට වෙහෙසක් වේවිද? ඒ උන්වහන්සේ බලවත් වීරියක් බලවත් අදිෂ්ඨානයක් බලවත් කැපකිරීමක් නිකලේ උන්වහන්සේ කල්පනා කළා ආලේ රාමා කෝ පනායම් පජා ආලේ රත ආලේ සම්මුදිතා මේ ප්‍රජාව එහෙම නෑ මේ ප්‍රජාව සතුටු වෙවි තෘෂ්ණාවෙන් තමයි වාසය කරන්නේ මේ අය කොහොමද මේක කරන්න කියලා ඒ වෙලේ තමයි සාම්පති බ්‍රහ්මරාජය ඇවිදිලා ඔව් කියා හිටිය නස්සති වත බොහෝ ලෝකෝ විනස්සති වත බොහෝ ලෝකෝ අහෝ මේ ලෝකේ නැසී යන්න යන්නේ දැනසී යන්න යන්නේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට නැමෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා ප්‍රඥාවෙන් ගොඩනැගූ ප්‍රාසාදයට නැගී දුක් විඳින ජනයා දෙස බලනාසේක්වා ධර්මය අවබෝධ කරන්න පුළුවන් කෙලෙස් අඩු පින වැඩි මිනිස්සුන් ඉන්නවා කිව්වා. ඒ අයිට මේ ධර්මය අහන්න නොලැබුණොත් එයයි පිරිහියනවා කිව්වා. බුදුරජාන් වහන්සේ බැලුවා බුදු වැසින් බුදු වැස කියන්නේ විශේෂ ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරෝ පරියත් ඥානයයි ආසයානුස ඥානයයි. ඒ ඥාන දෙකෙන් බැලුවා. බලද්දි හැබෑව. ඉන්නවා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. එදා උන්වහන්සේ තීරණය කළා මේ ලෝකයේ ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා. ඉතින් උන්වහන්සේ පස්වග භික්ෂුන් වහන්සේලාට පළමුව හාහපුරා කියලා කලින් උන්වහන්සේ කල්පනා කළා මම මේ ධර්මය ආලාර කාලාමට කියන්න ඕනේ. එයා හරි ප්‍රඥාවන්තයි. බැලින්නම් සතියකට කලින් මැරිලා. එහෙනම් මම මේ ධර්මයේ උද්දක රාමපුත්‍රට කියන්න ඕනේ. ඊයේ රෑ මැරිලා. බලන්න මේ ධර්මයේ හම්බ වෙන තියෙන අවස්ථාවල් නැති වෙලා යන හැටි. ඊට පස්සේ උන්වහන්සේ බැලුවාම පස්වග භික්ෂුන් වහන්සේලා දැක්කා. බරණැස මිගදායට ගිහින් වැඩම කරලා පස්වග භික්ෂුන් වහන්සේලාට ඇසල පොයි දවසේ ධර්ම චක්‍රේ කරකැව්වා. මොකද ධර්ම චක්‍රය කියන්නේ දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධගාමිනී පටිපදං හරි සත්‍යං ධර්ම චක්‍රය කියන්නේ ඕක. චතුරාරි සත්‍ය දේශනා කළා. චතුරාරි සත්‍ය දේශනා කරාට පස්සේ ඔන්න ආර්ය ශ්‍රාවකයෝ බිහි වුණා. මාර්ගඵලලාභී ශ්‍රාවකයන් බිහි වුණා. ඊට පස්සේ උන්වහන්සේ ඒ මගඵල ප්‍රථම මගඵල ලැබූ කොණ්ඩඤ්ඤන් වහන්සේට කතා කරලා කිව්වා පින්වත් භික්ෂුව එන්න මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ මේක ඉක්මනට පුරුදු කරලා මේ සංසාර දුක ඉක්මනින් ඉවර කරලා දාන්න කිව්වා. ඒකත් එක්කම තමයි පැවිද්දයි උපසම්පදාවයි ලැබුණේ. එතකොට භික්ෂු සංඝයාත් බිහි වුණා. ඊට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන චතුරාරි සත්‍ය ධර්මයේ ලෝකේ පතුරවාගෙන ගියා. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරගෙන යද්දී බොහෝ දෙනෙක් පින් තියන අය ඒ ධර්මය අවබෝධ කරගත්තා. ඒ ධර්මයට හිත පැහැදුනා. උන්වහන්සේ ප්‍රාතිහාර්ය තුනක් පෑවා. ඒ ධර්මයේ දේශනා කිරීම පිණිස. මොනවද ප්‍රාතිහාර්ය තුන? 이르දි ප්‍රාතිහාර්ය පෑවා. ආදේශනා ප්‍රාතිහාර්ය පෑවා. අනුශාසනී ප්‍රාතිහාර්ය. අනුශාසනී ප්‍රාතිහාර්ය කියන්නේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කිරීමයි. සප්පාටිහාරියන් ධම්මං දේශනා. ප්‍රාතිහාරී සාහිත්‍ය ධර්මය කියන්නේ ඒකයි. ඒ අනුශාසනා ප්‍රාතිහාරී ධර්මයේ තුල අදක් තියෙනවා. අදත් ඒ ධර්මයේ කිව්වට පස්සේ ධර්මයේ වටා සෙනග රැස් වෙන්නේ නැද්ද? ඒ ධර්මයේ තුල අදත් ඒ අනුශාසනී ප්‍රාතිහාරය තියෙනවා. ඉතින් මේ ධර්මයේ උන්වහන්සේ දේශනා කරගෙන ගියා. උන්වහන්සේ පැවිදි කළ අයගෙන්ම හිංසා ආවා. උන්වහන්සේව ඝාතනය කරන්න හැදුවා. අලින්ට රාපෝල පිටත් කළා ඇත්තුන්ට මිනිස්සු පිටත් කළා නමුත් ඒ සියලු දේ මැඩගෙන සම්බුදු බලෙන් උන්වහන්සේ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍යය උන්වහන්සේ සම්පූර්ණ කළා උන්වහන්සේට පුළුවන් වුණා බොහෝ දෙනෙකුට මේ ධර්මය අවබෝධ කරවන්න. ඒ මහා පින් අය උන්වහන්සේ වටා එක්රොක් වුණා. උන්වහන්සේ සොයාගෙන ගියා. ඒක හරි පුදුමයි පින්වත්නි. මේ යුගයේට ඒක මං හිතන්නේ ලෝක විෂය. බුදු කෙනෙක් පහළ වෙනකොට ඒකට අදාළ පින් කරපු සියලු දෙනා එතනට එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඉන්නවා. ඒ ශ්‍රාවකයන් තුල තිබිච්ච විශේෂ ලක්ෂණේ තමයි හරි නිහතමානී. කටවාචාල නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටපු ශ්‍රාවකයා කටවාචාල නැහැ. හරි නිහතමානයි. හරි නිශ්ශබ්දයි. ඊළඟට ඒ අවශ්‍ය දේ පමණයි උන්වහන්සේලා කතා කරලා තිනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ මොකද ඒ හේතුව මොකද? හේතුව මොකද කියන්නේ? ආර්ය ස්ථාංගික මාර්ගය සම්පූර්ණ වීමයි හේතුව. ඇයි? ආර්ය ස්ථාංගික මාර්ගය තුල සම්මා වාචා සම්පූර්ණ වෙලා. සම්මා වාචා සම්පූර්ණ වුණාම මොකද තියෙන්නේ? බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරස වචන නෑ, හිස් වචන නෑ. ආර්ය ස්ථාගික මාර්ගයේ සම්පූර්ණ නොවි රහත් වෙන්නේ නෑනේ. ආර්ය ස්ථාගික මාර්ගයේ සම්පූර්ණ වෙලා. ඒ නිසා ඒ ශ්‍රාවකයෝ තුල කට වාචාලකම් නිකන් දෙදිලි කයිවාරු කිසි දෙයක් නැහැ. උන්වහන්සේලා නිර්මල වූ ධර්මයේ දේශනා කරනවා. දැන් මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරේ සාර්ථක වුණේ ඒකනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරේ සාර්ථක වුණේ ඒකයි. උන්වහන්සේ තුල සම්මා වාචා සම්පූර්ණ වෙලා. සම්මා ආජීව සම්පූර්ණ වෙලා. සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සම්පූර්ණ වෙලා. ඒවා සම්පූර්ණ නොවි අරහත්ත්වයටපත් වෙන්නේ නැහැ. එහෙම මේ අපිට ඕන ඕන හැටියට අරහත්ත්වයටපත් වෙන්න බෑ මාර්ගඵල එහෙම ලබන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසත් ඒ ධර්මයේම දේශනා කරගෙන ගියා. ඒ ධර්මයේම පතුරවාගෙන ගියා. ඒ ධර්මයේම පෙන්눔 කරගෙන ගියා. ලෝකේ පුරා මේක පැතිරලා ගියා. බොහොම දිලිඳු අය. බොහොම දුකසේ වාසය කරපු අය රාතන් වහන්සේලා බවට පත් වුණා. රජවරු සිටවරු රාතන් වහන්සේලා බවට පත් වුණා. ගෘහ ජීවිතය අතහැර අතහැරලා මාර්ගඵල සාරයේ පිහිටපු භික්ෂු සංඝයා බිහි වුණා. ගෘහ ජීවිතය අතහැරලා මාර්ගඵල සාරයේ පිහිටපු භික්ෂුණී සංඝයා බිහි වුණා. දැන් ඒ එක්කම ශා วก සංඝනේ මාර්ගඵල සාරය පිහිටපු උපාසක උපාසිකාවන් බිහි වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ශ්‍රාවක සංඝයා අතර අග්‍ර වුණේ භික්ෂු සංඝයා. ඉතින් ඒ අතර හිටිය මහා කස්සප මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, ඒ වගේ රහතන් වහන්සේලා කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ඒ එතකොට මේ සියලු දෙනාටම පුළුවන් වුණා නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අවබෝධ කරගන්න. අවබෝධ කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් වයසට ගියා. උන්වහන්සේ වයසට ගිහිල්ලා උන්වහන්සේ බේලුව කියන ගමේ වස්වසලා හිටියා. එදා උන්වහන්සේට මේ බඩේ රුජාවක් කුසේ වේදනාවක් හටගත්තා. මාරාන්තික වේදනාවක් හටගත්තා. උන්වහන්සේ බොහොම දුකසේ බොහොම වේදනාව බොහොම ඉවසීමෙන් ඒ දුක් වේදනාව දරාගෙන ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේට බලන් ඉන්න බෑ. උන්වහන්සේ එළියට වැඩියා. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම පිරිනුවන් පාන්නේ නැහැ. මේ පිරිස අමතන් නැතුව කියලා වීරියෙන් යුක්තව ආයු සංස්කාරය අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ කුටියේ හෙවණැල්ලේ පනවලා තිබිච්ච ආසනයෙන් ඇවිල්ලා වාඩි වුණා. එවලේ ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ රසනීපෙන් අමාරුවෙන් වේදනාවෙන් හිටපු ආයුරු දකිද්දි මට මොකද්ද වුණා මට මේ දිශාවල් පේන්නේ නැතුව ගියා. මගේ කල්පනාවත් නිකන් මොකද්ද වෙලා ගියා. අනේ ස්වාමීනි මං හරි සංවේගයටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට කතානකොට පිරිනම් පාවිද කියලා. එවලේ බුදුරජාන් වහන්සේ අහනවා ආනන්දය මං කලින්ම කියලා තියෙනව නේද හටගත්තු ප්‍රියමනාප සියල්ලෙම වෙන් වෙන්න සිද්ධ වෙනවා කියලා. ආනන්දය මේ සංඝයා තවත් මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ නත්තානන්ද තථාගතස්ස ආචාර්ය මුට්ටි ආනන්ද තථාගතයන් වහන්සේ ළඟ ඔව් ආචාර්ය මුට්ටි කියලා මේ ගුරු රහස් නැහැ කිව්වා. රහසේ සංගවාගෙන ඉන්න දැනුමක් නැහැ කිව්වා. රහසි දෙන්න දැනුමක් නැහැ කිව්වා. ආචාර්ය මුට්ටි නැහැ. ආනන්ද මේ ධර්මයේ මම හොඳට ප්‍රකට කළා තියෙන්නේ කියලා උන්වහන්සේ මේ කරුණ කියලා අන්න පහෝදා චාපාල චෛත්‍ය චෛත්‍ය මේ විශාලා මහනුවර පිණ්ඩපාති වැඩියා. වැඩලා විශාලා මහනුවර දෙස බුදුරජාණන් වහන්සේ බලනවා. නාගාව ලෝක නාගාපලෝකණය කියලා කියන්නේ මුළු ශරීරෙම හරවලා බලනවා. බලලා කියනවා රමණීයන් ආනන්ද වේසාලි. රමණීයන් සත්තම්බක චේතියන්. රමණීයන් ගෝතමක චේතියන්. රමණීයන් බහුපුතක චේතියන්. යස්ස කස්ස චානන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බෞලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්දා සුවා සු ආකංකමානෝ ආකංකේය කප්පංවා කප්පාව සේසංවා තිට්ඨේය එයා කැමතිනම් කල්ප යම් කිසි කෙනෙක් සතර ඉරිදිපාද වඩලා තියෙනවා නම් කැමතිනම් කල්පයක් හරි ඉන්න පුළුවන් කියන වානන්ද මේ විශාලාව හරි ලස්සනයි. බහුපුත්තක චෛත්‍ය හරි ලස්සනයි. සත්තම්බක චෛත්‍ය හරි ලස්සනයි. සාරන්දත චෛත්‍ය හරි ලස්සනයි. ආනන්දේ යම් කිසි කෙනෙක් සතර ඉරිදීපාද වඩලා නම් ඔහු කැමති නම් ඔව් කැමති නම් ආයුෂ් කල්පයක් ඒ කියන්නේ අවුරුදු 120ක් හෝ කැමති නම් ඊටත් වැඩියෙන් ඉන්න පුළුවන් කියනවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් හිටියා. එතකොට කැමති නම් ඊටත් වැඩියෙන් ඉන්න පුළුවන් කියනවා. පින්වත්නි මේ ලෝකේ කුමක්ද අභාග්‍යයකට ආනන්දයන් වහන්සේට හිතුනේ නෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා කියලා ආරාධනා කරන්න හිතු හිත පහළ වුණේ නෑ දෙවන වතාවෙත් බුදුරජාණන් වහන්සේ ආයමත් වදාලා ඒත් පහළ වුණේ තුන්වෙනි වතාවෙත් වදාලා පහළ වුණේ ඊට පස්සේ උන්වහන්සේ නිසද්දුනා මේ චාපාල චෛත්‍ය ස්ථානයේදී ආනන්ද එහෙනම් ඔබ දැන් එහෙනම් ඔබ යන්න කිව්වා. ඒක ආනන්දයන් වහන්සේ ගිහිල්ලා වෘක්ෂයක් සෙවණේ භාවනා කරන්න පටන් ගත්තා. උන්නාරය හිතෙන්ට ආවා. ඇවිල්ලා කියනවා පරිනිබ්බාතු බන්තේ භගවා පරිනිබ්බාතු සුගතෝ පරිනිබ්බාන කාලෝ දානි බන්තේ භගවතෝ භාග්‍යවතුන් වහන්ස පිරිනිවන් පානාසේක්වා සුගතයන් වහන්ස පිරිනිවන් පානාසේක්වා භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනුවන් පෑමට කල් පැමිණ තිබේ. භාග්‍යත් ඉඳන් යා කියන භාග්‍යතුන් වහන්සේ මතකද අජපාල නුගරුක්සෙවනේ සම්බුද්ධ බව ලැබූ අලුත මම පිරිනුවන් පාණ්ඩ කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව එදා ප්‍රතික්ෂේප කළා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනම් පිරිස ව්‍යක්ත වනතුරු විසරද වනතුරු බෞස්ෘත වනතුරු ධර්ම දරවනතුරු ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් කල් ගෙවනතුරු ධර්මයේ ඉස්මතු කරනතුරු ධර්මයට හානි කර මත බැහැරකොට ධර්මයේ නගා සිටවනතුරු පිරිනම් පාන්නේ නැහැ කියලා වහන්සේ ප්‍රතිඥාවක් දුන්නා නේද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ වික්තයි විනා විනි විසරදයි විනීතයි බෞස්ෘතයි ධර්මදරයි ධර්මානුධර්ම ප්‍රතිපදාන යුක්තයි සාමීච ප්‍රතිපදාන යුක්තයි උපන්නා වූ මිත්‍යා මතයන් ප්‍රහාණය කොට සම්මා දිට්ඨිය නගා සිටවන්ට දක්ෂයි. දක්ෂද? ඒ එදා ඈ. එදා. දක්ෂය කිව්වා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානසේක්වා. දැන් මේ ශාසනය පැතිරිලා කිවති. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මාරය නුඹ අමුතියෙන් උත්සාහ ගන්න දෙයක් නෑ. නුඹෝ කල්ලි තථාගතයන් වහන්සේගේ පිරිනීම සිද්ධ වෙන තව තුන් මාසයකින් තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය කිව්වා. කියලා උන්වහන්සේ මොහොතේ තුල මතුල සම්භවං භව සංකාර මිවස්සජී මුනි අජ්ජත් රතෝ සමාහිතෝ අභින්දි කවච මිවත්ත සම්භවං. එද ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ හැම ඒ උන්වහන්සේගේ තිබිච්ච ආයු සංස්කාර මේ යකඩ 70ක් ගලවලා දානවා වගේ ආයු සංස්කාරයේ අත්හැරියා. ඒ අත්හරිනකොටම අහස ගිගුරුවා පොළව සෙලුණා අකල් වැස්සක් ඇදහැළුණා අහස ගිගොම් දුන්නා. මේ රුක්ස වෙන හිටියේ ආනන්ද හාමුදුරුව කලබලුණා එකපාරට. මේ මොකද කියලා. කලබල වෙලා ඉක්මනට ගිහිල්ලා කිව්වා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හරි අద్భుත දෙයක් වුණා. මේ මහ පොළොව සෙලවෙන්න ගත්තා. මේ අහස ගිගුම් දුන්නා. මේ එකපාරට වැසි වැසුණා. මොකද්ද මේ කියලා ඇහුවා. ආනන්දය මේ පෘථිවියේ තියෙන ජලය මත ජලය තියෙන වාතය මත වාතය තියෙන්නේ අහසේ වාතය සෙලවීමෙන් ජලය සෙලවෙනවා. ජලය සෙලවීමෙන් පෘථිවිය කම්පා වෙනවා කිව්වා. මේ එක. ඊරිදි බල සම්පන්න ඍෂිවරුන්ට පුළුවන් මේ මහ පොළොව සොලවන්න. මේ දෙක. තථාගතයන් වහන්සේ තුසිත දෙවිලොවෙන් නික්මිලා මව කුසේ පිළිසිඳගත් දවසේ මහ පොළොව කම්පා වෙනවා. තථාගතයන් වහන්සේ මව කුසෙන් බිහි වෙන දවසේ මහ පොළොව කම්පා වෙනවා. තථාගතයන් වහන්සේ සම්බෝධියට පත්වන දවසේ මහ පොළොව කම්පා වෙනවා. තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන දවසේ මහ පොළොව කම්පා වෙනවා. තථාගතයන් වහන්සේ සිහි නුවණින් යුක්තව ආයු සංස්කාර අත්හරින වෙලාවට මහ පොළොව කම්පා වෙනවා. ආනන්දේ මේ මොහොතේ මාර්යා පැවින මට ආරාධනා කළා. මම ඒ ඇරෙවුම පිළිගත්තා. තව තුන් මාසයකින් තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා. ඒ නිසා උන්න මේ දැන් ආයු සංස්කාරය මං අත්හැරිය කිව්වා. ඒ කියන්නේ අර සතර 이르දිපාදයන්ගෙන් අදිෂ්ඨාන කරන්න පුළුවන් එක අත්හැරියා. එවලේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරු බුදුරජාණන් වහන්සේට වැඳ වැටෙනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. ස්වාමීනි භාග්‍යත් සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සීක්වා. දෙවි මිනිසුන්ට හිතසුව පිණිස කල්පයක් වැඩ සිටිනසේක්වා ආනන්දය දැන් ආරාධනා කළ වැඩක් නැහැ. කල් ඉක්ම ගියා කිව්වා. දැන් කාලේ නෙමෙයි කිව්වා. එතකොට ආනන්ද හඳුර ආයමත් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා. තුන්වෙනි වතාවත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. දෙවෙනි වතාවත් ප්‍රතික්ෂේප කළා තුන්වෙනි වතාවත් ප්‍රතික්ෂේප කළා හතරවෙනි වතාවත් ආරාධනා කරන්න හදනවා ආනන්ද හඳුරු එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සද්දසි ආනන්ද තථාගතස්ස බෝධින් ආනන්දේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ඔබ අදහනවාද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඇයි මේ කරදර කරන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේගෙන් මම අහලා තියෙනවා යමෙක් ඡන්දචිත්ත විරිවිමන්ත විමාසයන ඉර්ධිපාද ධර්මයන් මනාවකට වඩලා තියෙනවද? එයා කැමති නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් සිටින්න පුළුවන් කියලා ඔබ වහන්සේ වදාලා. ආනන්දේ ඔබේ වැරද්ද. ඔබේ දෝෂේ. මම ඊටාම ගොරෝසු ආකාරයට නිමිති ප්‍රකාශ කළා. කියන ආනන්දේ මම රජගහනුවරදී ඊළඟට ගිජ්ජකූට පර්වතයේදී ඉසිගිල්ලි පර්වතයේදී සප්තපරිණී ගෘහද්වාරයේදී සප්පසොණ්ඩික පබ්බහාරයේදී මේ හැම තැනදීම මං ඔබට 16 වතාවක් මේක ඉස්මතු කර කර ප්‍රකාශ කළා ඔබට මේක තේරුන්නේ නැහැ කිව්වා. ආනන්දි කරන්න දෙයක් නැහැ කිව්වා. දැන් භික්ෂු සංඝය රැස් කරන්න කිව්වා. භික්ෂු සංඝය රැස් කළා විශාලාවේ. කියන මහණෙනි ඔබ සියලු දෙනා බොහොම හොඳින් මා දේශනා කරපු ධර්මය හොඳට පාඩම් කරගන්න. හොඳට මතක තබා ගන්න. හොඳට පුරුදු කරන්න. මහණෙනි මං විශිෂ්ට ඥාණයෙන් දේශනා කළ ධර්මයේ කුමක්ද? චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පදාන සතර සම්‍යප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා සතර ඉර්ධිපාද පංචේන්ද්‍රයානි පංච ඉන්ද්‍රිය පංච බලානි පංච බල සත්ත බොජ්ජංගානි සප්ත බොජ්ජංගයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මහණෙනි මෙයි මම විශිෂ්ට ඥාණයෙන් දේශනා කළේ ඊරස බුදුරජාණන් වහන්සේ එතනින් පිටත් වෙලා දිගටම උන්වහන්සේ වඩිනවා දැන්. ගමනේ වඩලා ඔන්න උන්වහන්සේ ක්‍රමක්‍රමෙන් පාවා කියන නගරයට වැඩියා. පාවා නගරයේදී උන්වහන්සේට චොන්ද කම්මාර පුත්තගෙන් ඇරීමක් ලැබුණා. කාගෙන්ද ඇරීම ලැබුණේ? කම්මාර පුත්ත කියන්නේ පින්වත්නි රංකරුවෙක්. ස්වර්ණාභරණ හදන කෙනෙක්. එතකොට මේ චොන්ද සූකරික නෙමෙයි මේ. කම්මාරපුත් මේ ස්වර්ණාභරණ හදන මේ චුන්ද කම්මාරපුත්ත බුදුරජාණන් වහන්සේට පැහැදිලා දානෙට පහුවද ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩි වෙලාවේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සූකර මද්දව කියලා ව්‍යංජනයක් හදලා තිබ්බා. ඒකේ සඳහන් වෙන්නේ ලපටි ඌරු මසක් කියලා. ඒ සූකර මද්දව ව්‍යංජනේ හදලා දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා අද මම මේ දානි වළඳනවා මෙතනින් පස්සේ ආහාරයක් නැහැ. එහෙනම් උන්වහන්සේගේ අවසාන ආහාරය. ඉතින් ඉදා මේ චුන්දර කියන චුන්දේ යම් සූකර මද්දවයක් හදලා තියෙනවා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඒක තථාගතයන් වහන්සේට විතරක් පූජා කරන්න අනිත්‍යව සංඝයාට පූජා කරන්න කියලා. ඒ දානි වළඳුවට පස්සේ ඊටු ටික කියනවා චුන්දේ මේක වල්ලන්න කියනවා. මේක වෙන කෙනෙකුට ඔරතු දෙන්නේ නැහැ කියනවා. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා සවස් ස්වරුව වෙද්දී උන්වහන්සේට ආයමත් අසනීපේ උග්‍ර වුණා. උන්වහන්සේට නිරන්තරයෙන්ම වැසිකිලියෑමේ අවශ්‍යතාවයක් ඇති වුණා. උන්වහන්සේ එහෙම තියෙද්දී ආනන්දේ අපි දැන් යමු කුසිනාරා කියලා කුසිනාරාව බලා පිටත් වුණා. අතරමඟදී උන්වහන්සේට කලන්තය හැදුණා. පින්වත්නි ඒක හරි පැහැදිලි. දිගටම දිගටම බඩේලිය කිව්වොත් මොකද්ද වෙන්නේ? විජලනය එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉංගමේතුවන් ආනන්ද චතුග්ගුණං සංඝාටින් පඤ්ඤාපේහි කිලන්තෝස්මි ආනන්ද නිපජ්ජිසාමි. ආනන්දය ඉක්මනින් සංගලසිවුර එලන්න මට කලන්තෙයි මං හාන්සි වෙන්න ඕනේ. හාන්සි වුණා. ඉංගමේතුවන් ආනන්ද පානියන් ආහාර පිපාතෝස්මි ආනන්ද පිවිසාමි. ආනන්දේ මට ඉක්මනින් පැන් ටිකක් අරගෙන මට හරි පිපාසයි මට වළඳන්න ඕන. ඒ වෙලේ උන්වහන්සේ බැලුවා එතනින් පොන්චි නදියක් යනවා. ඒ ඒ නදියේ කරත්ත 500ක් එකකින් ඈතර වෙලා මඩ වෙලා ආනන්ද හාමුදුරු කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කරත්ත 500ක් ඈතර වෙලා එතන මඩ වෙලා අපි කකුත්ථානදීට යමු. එතනින් පෑන් පහසු වෙන්නත් පුළුවන්, ඇඟපත සෝදා ගන්නත් පුළුවන්, පෑන් සිහිල් පෑන් වළඳන්නත් පුළුවන්. ආය බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ මට පෑන් අරගෙන පිපාසයි කියනවා. තුන්වෙනි වතාවෙත් කියනවා. ඉතින් ආනන්ද ආනන්දයන් වහන්සේ පාත්‍රය අරගෙන එතනට යනකොට හරි ආශ්චර්යයි පින්වත්නි. සම්පූර්ණ ජලයේ පෑදිලා පිරිසිදු වතුර. ඉතින් මේ පිරිසිදු පෑන් අරන් ගිහිල්ලා බුදුරජාන් වහන්සේට පූජා කරනවා. එදා මේ පුකුසමල්ල රජදරුවන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව දැකලා සාන්ති ඉරියව්ව දැකලා ඇවිල්ලා කතා බස් කළා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේගේ සමාධිය ගැන විස්තරයක් උන්වහන්සේ කළා. එක්තරා අවස්ථාවක උන්වහන්සේ පිදුරු කුටියක වැඩ සිටිද්දී මේ ඒ කුටිය පිටිපස්සේ කුඹුරක් හාමින් සිටි ගවය දෙන්නෙකුයි ගොවිය දෙන්නෙකුයි එතන හෙනයක් වැදලා මැරුණා. උන්වහන්සේ මොකවත් දන්නේ නැහැ සමාධියෙන් හිටපු වෙලාව. ඒ ගැන පැහැදිලා එයා බොහොම තෙරුවන් සරණ ගියා. ඒ වෙලාවේ රන්වන් වස්ත්‍ර දෙකක් බුදුරජාන් වහන්සේට පූජා කළා. ආනන්ද හාමුදුරුවෝ මේ වස්ත්‍ර දෙකෙන් උන්වහන්සේ පෙරෙව්වා. පොරොප් වෙලාවේ උන්වහන්සේගේ ශරීරයෙන් ගින්දර පාටින් රශ්මියක් විහිදෙන්න ගත්තා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි ආශ්චර්යයි. අද්භූතයි. මෙවැනි ගින්දර පාටකින් සිරුරේ රශ්මියක් විහිදෙනවා මම මෙතෙක් කාලයකට දැකලා නැහැ කියනවා. ආනන්දය මේ වර්ණයෙන් මේ රශ්මිය විහිදෙන්නේ අවස්ථා දෙකකදී විතරයි. එකක් සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාව, එකක් පිරිනුවන් පාන අවස්ථාව. අද රාත්‍රියේ තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන්නේය කියලා. ඊට පස්සේ එතනින් පිටත් වෙලා ඔන්න වැඩියා පාවා කියන නුවරට ආයමත් බුදුරජාන් වහන්සේට කලන්තය දුනා. කකුත්තානදීන් පැන් වළඳලා පැන් පහසු වෙලා පානූරට වැඩලා ඒකෙදි සල් දෙකක් මැද්දේ ආනන්දයන්ට කියනවා ආනන්දයන් ආනන්ද මේ සල් දෙක සල් ගස් දෙක මැද්දේ උතුරු පැත්තට හිසලා ඇඳක් පනවන්න කලන්තේ හාන්සි වෙන්න ඕනේ කියලා. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ උතුරු පැත්තට හිසලා සැතපුණා. ඊට පස්සේ උන්වහන්සේ දිගටම පුරිසත් එක්ක කතා කළේ සැතපීලා ඉඳගෙනමයි. උන්වහන්සේ දෙකටම පිරිසත් එක්ක කතා කළා. උන්වහන්සේ දේශනා කළා මේ ආනන්ද හඳුරේගෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනම් පැවට පස්සේ පිරිස කතා විද්දන්නේ දැන් ඉතින් ධර්මයේ වැඩක් නැහැ. ධර්මයේ අතීතයට ගියා කියලා. ආනන්දේ යම් ධර්මයක් වෙනියත් තථාගතයන් වහන්සේ පැනෙව්වද ඒක ශාස්ත්‍රුන් වහන්සේට සලකන්න කිව්වා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ බලන්ද නානා ප්‍රදේශවලින් ඥානා ජනපදවල වාසසු වාසසු රහතන් වහන්සේලා මනෝභාවනී භික්ෂුන් වඩිනවා. එතකොට අපිට ආශ්‍රය කරන්න ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ කවුරු බලන් දෙන්නද කියලා මේ සංඝ පිරිස. ආනන්ද ස්ථාන හතරක් තියෙනවා කිව්වා බලන් යන්න. මෙතන තථාගතයන් වහන්සේ ඉපදුනා කියලා එතන බලන්න කිව්වා. මෙතන තථාගතයන් වහන්සේ බුදු වුණා කියලා බලන්න කිව්වා. මෙතන තථාගතයන් වහන්සේ දම් දෙසුවා කියලා බලන්න කිව්වා. මෙතන තථාගතයන් වහන්සේ පිරිනුවන් පෑවා කියලා දන්න මේ හතරේකම එකතු වෙන්න ඕනේ ශ්‍රාවකයෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට කරුණු කාරණා දිගින් දිගටම විස්තර කරගෙන ගියා. ඊට පස්සේ උන්වහන්සේ ආනන්ද හැඳුරු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නෑ ඊට පස්සේ මොකද වුනේ විස්තර කරගෙන යද්දි දැන් සංඝයාට උන්වහන්සේ අවවාද කරද්දි බැලුව ආනන්ද හඳුරු නැහැ. ආනන්ද කෝ කියලා ඇහුවා. අනේ ස්වාමීනි ආනන්දයන් වහන්සේ මේ විහාරේ පිටිපස්සේ කණුවක් වැළඳගෙන හඬා වැළපෙමින් ඉන්නවා. අනේ භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි බොහොම අනුකම්පා කළා. මම තවම මේ ධර්ම මාර්ගයේ දියුණු කරමින් ඉන්න කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මාව දාලා පිරිනුවන් පානවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්දට ආනන්ද හාමුදුරන්ට කතා කළා. කියනවා ආනන්දය ඔබ බොහෝ පින් කළා. ඔබ මෛත්‍රී කාය කර්මෙන්, මෛත්‍රී වචී කර්මෙන්, මෛත්‍රී මනෝ කර්මෙන් යුක්තව ඔබ උපස්ථාන කළා. ඔබ බොහෝ පින් රැස් කළා. ඔබ වීරිය කරන්න සුළු දවසකින් ඔබට අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ කියන මහණෙනි මේ ආනන්දයන් තුල තියෙන ආශ්චර්යවත් කරුණු. භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකාවෝ ආනන්දයන් වහන්සේව දැකලා ආනන්දයටපත් වෙනවා. ආනන්දයන් වහන්සේ එයාට බණ කියනවා. ඒ ධර්මය අහලා ආනන්දයටපත් වෙනවා. ආනන්දයන් වහන්සේට මහන්සි නිස්සද්ද වෙනවා. නිස්සද්ද වෙද්දිත් ආනන්දයටපත් වෙනවා. ඊට පස්සේ ආයෙ බණ කියන ලෑස්ති වුණත් ආයෙත් ආනන්දයටපත් වෙනවා. තෘප්තියක් තෘප්තියටපත් වීමක් නැහැ කිව්වා. මේ ආනන්දයන්ව ඇසුරු කළා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හඳුරු අහනවා ස්වාමීනි භාගිතුන් වහන්සේ තථාගත ශාරීරියට කොහොමද කටයුතු කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ආනන්දයකට මහන්සි වෙන්න එපා. ඒකට ඔබ ඔබ සංඝයා ඒකට මහන්සි වෙන්න ඕනේ නැහැ. සංඝයා ධර්මය අවබෝධ කිරීමට මහන්සි විය යුතුයි. මේ මේ ගිහිපිරිස ඒකට වෙහෙස ගන්නේ කියලා උන්වහන්සේ කියා දෙනවා. සක්විති රජ කෙනෙක් මිය ගියාම කරන්න ඕන විදිය සිනිඳු වස්ත්‍රයකින් ශරීරයේ 500 පොටක් වෙලලා රන් දෙනක බහ සුවඳ තෙල් දමා රම් පියනකින් වහලා සඳුන් දරසෑයක ආදාහනය කළ යුතුය කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් දැන් මේ කාරණා අහලා ඔන්න දැන් ඒ විස්තරය කියලා දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා ආමතනවා. කොහොමද අමතන්නේ? හන්දදානි භික්කවේ ආමන්ත ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා වහණෙනි සැක සංකා තියෙනවනම් අහන්න මේ වෙලාවේ සැක සංකා තියෙනවනම් ධර්මයේ ගැන අහන්න ආයේ පස්සේ පසුතැවෙන්න එපා කියලා කවුරුත් නේ අහන්න කෙලින් අහන්න බැරි නම් යාළුවෙකුට කියලා යාළුවෙක් ලවා හරි අස්සවන්න කියනවා එහෙමත් නෑ කවුරුවත් බුදුරජාන් වහන්සේ ළඟට කියනවා වහණෙනි දැන් ආනන්ද හඳුර කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හරි ආශ්චර්යයි මෙතන කවුරුවත් නැහැ කියන ධර්මයේ සැක තියෙනවා. ආනන්දේ මෙතන රැස්විලා ඉන සියලු භික්ෂුන් වහන්සේලා මගපල ලැබපු අය කියලා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාලා හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මහණෙනි මේ සියලු අවසාන වශයෙන් ඔබ අමතමි සියලු සංස්කාර නැසී යන්නේය සියලු වය ධම්මා සංඛාරා සියලු සංස්කාර නැසී යන්නේය අප්පමාදේන අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න කියලා. උන්වහන්සේ දැන්ස පියාගත්තා. පළවෙනි ධානයේට දෙවෙනි ධානයේට තුන්වෙනි ධානයේට හතරවෙනි ධානයේට පිළිවෙලින් සමවැදුණා. අරූප ධානයන්ට පිළිවෙලින් සමවැදුණා. ආයමත් එයින් අත්මිදිලා අරූප ධානයේදලා නිරෝධ සමාපත්තියට සමවැදුණා. නිරෝධ සමාපත්තියට සමවැදිච්ච ගමන් ආනන්ද හාමුදුරන්ට කෑ ගැහුණා අන්න භාග්‍යවතුන් වහන්සේ පිරුණම් පෑවා කියලා. අනුරුද්ධ හාමුදුරුව ප්‍රකාශ කළා නෑ නෑ පිරුණම් පෑවේ නෑ. ඔය නිරෝධ සමාපත්තියට සමවැදුණා කිව්වා. තව මොහොතක නිරෝධ සමාපත්තියෙන් අත් මිදිලා පිළිවෙලින් අරූප ධානයෙන් අත් මිදිලා ප්‍රථම ධානයට ඇවිල්ලා ආයේ ප්‍රථම ධානයෙන් දෙවෙනි ධානයට දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානයට තුන්වෙනි ධානයෙන් හතරවන ධානයට සමවැදිලා නැගිටිනවා සමගම තුන් ලෝ එළිය කළ මුළු ජීවිතය ලෝකයට ආලෝකේ ලබදුන් ලෝකයෙහි යථාර්ථයේ දුටු ලෝකයේ සියල්ල දුටු හොඳ නරක සියල්ල විනිවිද දුටු අමා නිවන තෙක් මාවත දුටු අමා නිවනට පාර පෙන්වූ ලොවට එකම පිලිසරණ වූ ලොවට එකම ඇස වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලසේක. එසේ පිරිනිවන් පාවදාල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි අපි සියලු දෙනා. දැන් එතකොට අප සියලු දෙනා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝද? ගෞතම බුදුරජාණන් වහන්සේව අපි සරණ ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගියා. එතකොට අපි කැමති වෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් බවට පත්වීමට. ඒක මේ ජීවිතයේද දන්නෙත් නැහැ වෙන ජීවිතයක දන්නෙත් නැහැ. මොකද අපි ඉලක්කය තිබියේ මේ ජීවිතේ නෙමෙයි. ගෞතම බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උණුසුම ලැබුවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැසිරෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පසක් කරගත් ගෞතම බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ශ්‍රාවකයන් වන්නට අප සියලු දෙනාට වාසනාව ලැබේවා සාදු සාදු සාදු අප රැස් කළ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආශීසුර දිනු කරගෙන දෙවියෝ දාප සියලු දෙනාවම ආරක්ෂා කරත්වා කියලා සාදු කියන්න. අපන මේ මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන්ද මේ පින අනුමෝදන්ව සැපයටපත් වෙත්වා කියලා සාදු කියන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඊටා ශ්‍රද්ධාවෙන් මේ වෙහෙර විහාර හදන බෝධි මණ්ඩප හදන මේ කඩුවෙල මහමෙවුනාව අසපුව බහරව සිටින ඒ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ විහාර වාසී මේ මහමෙවුනාසපු වාසී සියලු සංඝ රත්නයේද මේ පින්කමට සහභාගී වූ සියලු සංඝ රත්නයේද ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා අද ඊතා ශ්‍රද්ධාවෙන් මුල්ගල තිබූ ශ්‍රී ගෞතම සුගන්ධ කුටිය සම්පූර්ණ කොට භාග්‍යතුන් වහන්සේට පූජා කරගන්ට අප සීල දිනාට වාසනාව ලැබේවා. ඒ වගේම මේ පින්කම් සඳහා නානා ආයුරින් ආධාර උපකාර කරන කැපවෙන දම්පම් පුදන වේච මහත් වෙන සීල දිනාටද ඔබ අප සීල දිනාටද ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන් ශ්‍රී සද්ධර්මයේ උතුම් ධම්මානුභාවයෙන් ආර්ය මහා සංඝ රත්නයේ සංඝානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කළ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් අපගේ මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා සැපවත් වේවා පරලෝ ජීවිත සුගති සැප සැලසේවා අප සියලු දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වී ගෞතම බුද්ධ ශාසනය තුලම ධර්මයෙන් පිළිසරණ ලබා චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාදු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 වාසනාව ලැබේවා සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝද සාදු අනුමෝදත කමාමි කම